අද දවසේ සුපුරුදු ලෙසින් බ්‍රහස්පතින්දා දවසේ ඔබ වෙනුවෙන් ප්‍රතිවේක්ෂා වැඩසටහනේ 22 වන සතිය ප්‍රහාණ සංඥාව ඇසුරින් ගෙනෙන ප්‍රතිවේක්ෂා ගැටළු සාකච්ඡාව අපි මෙලෙසින් ආරම්භ කරනවා. සුපුරුදු ලෙසින් වැඩම කරන්නට යෙදුණු කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති වැවුඩ දොඩම්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනාධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී පූජනීය උඩුදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සාදුනාදනම්වා ගම් සභා මණ්ඩපයට පිළිගනිමු සාදු සාදු සාදු සදහතුනේ ජීවිතයේ නිවැරදිම වෙනසක් උදෙසා ඔබව රැගෙන යන ප්‍රතිවේක්ෂා වැඩසටහනේ අද දවසේ ප්‍රතිවේක්ෂා වැඩසටහන වෙනුවෙන් සජීව වැඩසටහන වෙනුවෙන් දායකත්වයෙන් කටයුතු කරන්නේ අපේ පූජනීය උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ ආදරණීය මෑණියන් ඒ වගේම පියාණන් ඇතුළු පවුලේ සහෝදරයන් ඥාතිහිත මිත්‍රාදීන් ඇතුළු ඒ පිරිස. එසේනම් අපි මේ ගැටළු සාකච්ඡාව ආරම්භ කරන්නට මත්තෙන් ලෝතර අමාමෑණී තථාගත බුදු පියාණන් වහන්සේ උදෙසා පුෂ්ප පූජාවන් සිදු කරන්නට ආදරණීය මෑණියන්ට ආරාධනා කරනවා. ඒ වගේම ගෞරවනීය ස්වාමින් වහන්සේ උදෙසා දැහැත් වට්ටිය පිළිගන්වමින් අද සජීව සාකච්ඡාව වෙනුවෙන් ගෞරවනීය ස්වාමින් වහන්සේට ආරාධනා කරන්නට ගෞරවනීය පියාණන්ට ආරාධනා කරනවා. සදහවතුනි ප්‍රහාණ සංඥාව ඇසුරෙන් ඔබ වෙනුවෙන් ප්‍රතිවේක්ෂා වැඩසටහනේ පසුගිය සඳා දවසේ සිට මේ දක්වාම තුම් ධර්ම දේශනාවන් ධර්ම සාකච්ඡාවන් රසක් අපි ගෙනාවා. ඉතින් අද දවසේ ඔබට පැනනගෙන ගැටලු පිළිබඳව කතා කරන්නට අපි සූදානම්. ඉතින් අපි ස්වාමින් වහන්සේ ප්‍රහාණ සංඥාව පිළිබඳව අපි නැවත වතාවක් කෙටි ඇඳින්වීමක් සිදු කරමු. සම්මා සම්බුදු සරණයි සුපින්නත් හැමදෙනාටම අපි පසුගිය සතිය පුරාවටම ප්‍රධාන සංඥා පිළිබඳව සාකච්ඡා කරමින් හිටියේ. මූලික වශයෙන් හැම අකුසලයකින්ම ඊට කෙටියෙන් මතක් කරනවා නම් සාකච්ඡා කරපු දේවල් ටික හැම අකුසලයක්ම අපිට රිදෙනවා. හැම අකුසලයක්ම මෝහය ඇති කරනවා. නොසන්සුන්කම් ඇති කරනවා. ඒ වගේම පීඩිත තත්ත්වයක් තියෙනවා. කෙටියෙන් කියනවා නම් අපිට කයේ තුවාලයක් හැදුනහම රිදෙනවා. ඒ රිදෙනකොට හැම වෙලේම අදහසක් තියෙනවා මේක හොඳ කරගන්න ඕනේ කියලා. එහෙම කතා කරපුවම මොකක්ද තේරුම් ගන්න ලේසි. ශරීරයේ තුවාලයක් හැදුනහම හැම වෙලේම අපිට අදහසක් තියෙනවා මේක හොඳ වුණොත් රිදෙන්නේ නැහැ. හොඳ වුණොත් රිදෙන්නේ නැහැ කියලා අදහසක් තියෙනවා. ඒ කියන්නේ අන්න ඒකට කියනවා තුවාලේ දකින්නකොටම සංඥාවක් තියෙනවා. තුවාලේ රිදෙනකොටත් සංඥාවක් තියෙනවා. මේක අඩු කරන්න පුළුවන්, මේක හොඳ කරන්න පුළුවන්. එතකොට රිදෙන්නේ නැහැ කියලා. එහෙමයි. හිතේ රිදීමක් ඇති වෙනකොට එහෙම එකක් තියෙනවද? හිතේ රිදීමක් ඇති වෙනකොට අපි කෙලෙස් අඩු කරලා මේක හොඳ කරන්න පුළුවන් අයින් කරන්න පුළුවන් කියලා අදහසක් එන්නේ නැහැ. ඉතින් අන්න ඒ අදහස සාමාන්‍ය පුද්ගලයාට එන්නේ නැති හින්දා එයා හැමදාම කෙලෙස් එක්ක කෙලෙස් ධර්මයන් ලෝභ දේශ මොහත් එක්ක විශේෂයෙන් ලෝභී දේවල් ඒ වගේම දේශ දේවල් මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර රත් වේවි දැවි දැවි පිච්චි පිච්චි ඉන්න මිසක මේක අයින් කරන්න ඕන කියලා එයාගේ අතුලෙන් අදහසක් එන්නේ නැහැ. අන්න ඒ එන විදිහට බුදුරජාන් වහන්සේගේ ධර්මයේ කොච්චර ප්‍රායෝගිකද කියලා බලන්න. අන්න ඒ එන විදිහට හැදුවේ නැත්තම් හිතක් ප්‍රහාණයක් මේක ප්‍රහාණය කරන්න ඕනේ. මේක අයින් කරන්න ඕනේ. මේක බැහැර කරන්න ඕනේ. මේක හිතේ නැගෙන්නේ නැති විදිහට හිත සකස් කරන්න ඕනේ කියලා අදහසක් හැදුන්නේ නැත්තම් කවදාක්වත් ඒක අයින් කරන්නේ නැහැ. අපි ශ්‍රවණය කරන අය විදිහට මේ මොහොතේ ඊටා සත්‍යවාදීව හිතලා බලන්න මට පීඩිත දේවල් එනකොට సంతානේ මම ඒ වැඩේ කරනවද මම ඒක අයින් කරන්න වැඩ කරනවද తాවකාලිකව යටපත් කරගන්න කාම වස්තුන් නැත්නම් ආහාරයක් නම් ඒ ආහාරය ගන්න උත්සාහ කරනවා වෙනත් දෙයක් නම් ඒ දේවල් වලින් තෘප්තිමත් වෙන්න උත්සාහ කරනවා මිසක් ඒක නැවත ඇති නොවන තත්ත්වයකට පත් කර ගැනීම සඳහා සංඥාවක් ඕනේ අන්න ඒකට කියනවා ප්‍රහාණ සංඥාව කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රහාණ සංඥාව ඇති කරගන්න කියලා. නිකම් මිනිස්සුගේ නිකන් ඉබේ නම් ඒක තියෙන්නේ නැහැ. නිකන් තියෙන එකක් නෙවෙයි ප්‍රහාණ සංඥාව කියන්නේ. ඒක න දේශනාවේ තියෙන ප්‍රහාණ සංඥාව ඇති කරගත යුතුයි. ඇති කරගත යුතුයි කියලා. තුවාලයක් හැදිච්ච කෙනෙකුට අපි තව ඔතෙන්ටම ගමු. අපි තිරසන් සත්වයක් ගත්තොත් එහෙම දැන් බල්ලෙක්ගේ එහෙම කකුලක අතක තුවාලයක් වුණාම අපි කොච්චර පරිස්සම් කරන්න ඕනද එයාට බෙහෙත් දාලා ඉවර වෙලා මේ එයා ඒක පහුරු ගා ගන්නවා. කසනකොට කසනවා. මොකද ඒක හොඳ කරගන්න ඕනේ කියලා අදහසක් යට එන්නේ නැහැ. තිරිසන් සත්තුන්ට ශරීරයේ තුවාල හොඳ කරගන්න ඕනේ. හොඳ කරගත්තොත් වේදනාව වෙන්නේ නැහැ කියලා අදහසක් එන්නේ නැහැ වගේ. ධර්මයේ තුලින් පෝෂණය වෙච්ච නැති අයට තමන්ගේ හිතේ ඇති වෙන දුක් දුක් පිළිබඳව සහ කෙලෙස් පිළිබඳව අයින් කරගන්න ඕනේ කියලා අදහසක් ඉන්නේ නැහැ. ඉතින් ඒක ඒක අපි ක්‍රමානුකූලව ඇති කරගත යුතු එකක්. ඒක තමයි ප්‍රධාන සංඥා පිළිබඳ කෙටියෙන් මතක් කරනවා නම් එහෙමයි නාදි වාසේති පජහති විනෝදේති භ්‍රන්ති කරෝති අනභවංගමෙති කියලා අපි විස්තර කරා. ඒ ඒ කාරණා පහ ඇති කරගන්න විදිහ වෙනවා. ප්‍රහාණ සංඥාව ඇසුරෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ සඳුදා දිනේ ඊටමත් හරවත් දේශනයක් ඔබට පැවැත්වුවා. ඒ වගේම අඟහරුවාදා දවසේ ඊයේ දවසේ ඊටමත් වටිනා සාකච්ඡාවක් පූජනීය ඉහළගම අමිත ගෞරවනීය ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් සාපේ ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් ඊයේ දවසේ බෞද්ධ ආරෝප වාහිනියත් බෞද්ධ ගුවන් විදුලියත් ඔබ වෙනුවෙන් ඉතාමත් වටිනා ධර්ම සාකච්ඡාවක් ගෙනාවා. අද දවසේදීත් අපි මේ ශෝදානම ඔබට පැන නගින ගැටලු පිළිබඳව මෙතෙන් සිට කතිකාවතක් ආරම්භ කරන්නට. සදහවතුනේ අපිට අද දවසේ මුලින්ම ප්‍රශ්න යොමු කර තිබෙන්නේ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ අසන්නේ ප්‍රහාණ සංඥාව ඇති කර ගැනීමට කල යුතු දේ නැවත වතාවක් කරුණාවෙන් පැහැදිලි කර දෙන්න ස්වාමින් වහන්සේ. ඔව් දින ගානක් ඇත්තටම පැහැදිලි කරත් ඉවරක් කරගන්න බැරි එකක්. නමුත් එහෙම අහ ඒ කියන්නේ ඊටාම කෙටියෙන් අපිට මතක් කරන්න පුළුවන්. රිදීම තදින් දැනෙනවා නම් තමයි ඒකේ තියෙන අතෘප්තිකරභාවය හොඳට දැනෙනවා තමයි ඒක අයින් කරන්න ඕනේ කියලා තේරෙන්නේ. ඒකේ තියෙන භයානකකම ඕනම දෙක දෙයක භයානකකම දැන් අපි බලන්න පිළිකා ශෛලියක් කියනකොට දැන් පිළිකාවක් කෙනෙකුට හැදිලා හැදිලා කියලා දැනගෙන යම් ප්‍රදේශයක වෛද්‍යවරු පරීක්ෂා කරලා කියන මෙන්න මේ ප්‍රදේශෙ පිළිකාවක් තියෙනවා කියලා තමයි රිදෙන්නේවත් නැහැ. දැන් පොඩ්ඩක්වත් භයානකම නැති තුවාලයක් අපි හොඳ කරගන්න උත්සාහ කරනවා. නමුත් හැබැයි රිදෙන්නේවත් නැහැ පිළිකා සෛලයක් තියෙනවා නම් දැන් පිළිකාවක් ඇතිලා තියෙනකොට සමහර ඒ ප්‍රදේශේ රිදෙන්නේවත් නැහැ, දන්නේවත් නැහැ. හැබැයි හොයාගෙන. හොයාගත්තට දැන් රිදෙන්නෙත් නැහැ, මොකවත් නැහැ, නිින්ද යන්නේ නැති කියලාවකුත් නැහැ, කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි එයාට අදහසක් තියෙනවද නැද්ද? මේක අයින් කරන්න ඕන, මේක අයින් කරන්න ඕන, පොඩ්ඩක්වත් නැතුව අයින් කරන්න ඕන කියලා අදහසක් තියෙන්නේ. ඇයි? ඒකේ භයානකව දන්න හින්දා. ඒකේ භයානකව දන්න හින්දා. දැන් රිදෙනවා නම් කොහොමත් ඕන කෙනෙක් අයින් කරගන්න උත්සාහයක් ගන්නවා. අරක රිදෙන්නේ නැති වුණාට අයින් කරන්න ඕන කියලා දන්නේ භයානකම දන්නේ හින්දා. ඒතර කෙලෙස් වල භයානකකම කෙලෙස් පියාගෙන ජීවත් වීමේ තියෙන භයානකකම. උදාහරණයක් විදිහට අපි නොහිතුවට අපි ඒක කල්පනා කරේ නැති වුණාට අපි ළඟ තියෙන බැඳීම කියන ඒවා අපේ ජීවිතයේ තමන්ගේ අම්මට වෙන්න පුළුවන් සහෝදරයට වෙන්න පුළුවන් දරුවට වෙන්න පුළුවන් මේ තියෙන සියලු බැඳීම් ගත්තොත් ඒවා දාලා යන්න වෙනවද නැද්ද? ඉතින් දාලා යන මොහොත දක්වා ඒවා තියාගත්තා කියලා දැනට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් වෙනවා ඒ තමයි ඒවා හින්දා ප්‍රාණඝාත, අදත්තාදාන, කාමීත්‍යාචාර ඒවා කරන්න වෙනවා. එහෙම වුණොත් ඒක ගැටලුවක් තියෙනවා. එහෙම නැතුව මේක තියාගත්තා කියලා මහා හානියක් වෙන්නේ නැහැ. නමුත් හැබැයි මරණාසන්න මොහොතේදී මේක තදින් හිතා තදින් නැగిලා ඉන්න පුළුවන්කමක් තියෙනවා. ඒක මොකද අපි හොඳටම දන්නවා දැන් අපිට ගාණක් නැතුව අපේ ගෙදර කට්ටියත් එක්ක ඉන්නවා. කවුරු හරි කෙනෙක් අවුරුදු ගාණකට රට යනකොට දැන් තාත්තයි පුතයි දෙන්න පොඩ්ඩක් රණ්ඩු අල්ලලා ඉන්නවා කියලා හිතන්න ඕනේ නිකන් නිකන් ඒ තරම් ගානක් නැහැ ඔය හැට මෙහාට එක එක කියෝගේ ඉන්නවා හැබැයි පුතා හරි තාත්තා හරි අවුරුදු ගානකට රට යනවා කිව්වොත් ඒ යන යන්න වෙලා තියෙනවා අවුරුදු ගානකට දකින්න හම්බෙන්නේ නැහැ කිව්වොත් ඒ වෙලාවෙ ඉඳලා ලොකු බැඳීමකින් කටයුතු කරනවද නැද්ද? ඒතර මුළු ජීවිත කාලයටම නැති වෙනවා කියලා දැනගත්තාම සංසාරෙටම නැති වෙනවා කියලා දැනගත්තාම ආය කවදාකවත් දකින්න හම්බෙන්නේ නැහැ කියලා දැනගත්තාම අර තියෙන නියම තණ්හාව උඩට එන්නේ ඒකට. ඒකන මරණාසන්න කාලයේ එකතෙන් වෙනකොට අපි පොඩ්ඩක් ගැඹුරින් හිතනද අපි මේ ජීවිතේ එකතු කරගත්ත සියලු දේ දාලා යන්න වෙනවා. එතකොට ඊට පෙර ආතු බුදුරජාණන් වහන්සේ උකට දේශනා කරන්නේ අතට ගත්ත පන්දම ඇවිදීගෙන පල්ලෙහාට එනකොට අත පිච්චෙන්න ඉස්සෙල්ලා අතහැරිය නැත්නම් හානි වෙනවා. ඒ වගේ අපි අල්ලගත්ත පන්දමක් තියෙනවා මේ ජීවිතේට ඇවිල්ලා. හරිද? සාමාන්‍යයෙන් කියන්නේ පන්දම් අල්ලනවා කියන්නේ. ඒ වගේ පන්දම් අල්ලන්න කැමති අයටනේ ඒ කියන්නේ අපි ඔක්කොම පන්දම අතින් අල්ලගත්ත පන්දමක් තියෙනවා. මේක පල්ලෙහාට පිච්චීගෙන එනවා. කොයි වෙලාව හරි මරණ මොහොත වෙනකොට මේ බැඳීම් ටික අයින් කරගන්න බැරි වුණත් ලොකු හානියක් වෙනවා. හානියක් වෙන්න තියෙන ඊට වැඩි. ඒකට ඒකේ තියෙන භයානකම තමයි සමහර අය ගැරන්ඩි වෙලා ඒ ඒ ඉඩමේ උපදිනවා, ගෙම්බ වෙලා උපදිනවා, බල්ලෝ වෙලා උපදිනවා. ඒ අධික ලෝභයක් තිබ්බොත් ඒ වගේ ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් මේක අපි හැමදාම කල් දාන්නේ. හැමදාම කල් දාන ඔයකොට නෑ මට එහෙම වෙන එකක් නෑ. නෑ ඕක ප්‍රශ්නයක් වෙන්නේ නෑ කිය කිය. අන්න ඒකින්ද ආදීනව දැනගත්තොත් ආදීනව දැන ගැනීම තමයි මේවා තියාගෙන ඉඳීමේ තියෙන භයානකකම. මොකද මම හැමදාම කියනවා අපි ජීවත් වෙන්නේ ඇතුළේ තියෙන දේ එළියට දාගන්න බැරුව. නේද? අපි හොඳට කතා කරලා හොඳට හොඳට හිතලා බලන්න හැමෝම තමන්ගේ අතුලාන්තයේ තියෙන ප්‍රශ්නේ තියාගෙන ඉන්නවා. ඒක සමහරවිට අපි ඉතා හිතවත් කටියට කියන්න උත්සාහ කරනවා. කියාගන්න පුළුවන්. කියන්න උත්සාහ කරනවා ළඟින් ඉන්න කියන්න උත්සාහ කරනවා. කියන්න හදන එකක්, එහේ පැත්තට තේරෙන්නේ එකක්. තේරුණාට පස්සේ මේ පැත්තෙන් ඒකට දෙන්න හදන උත්තරේ එකක්, මේ පැත්තට තේරෙන්නේ තව එකක්. අඳුරේ අතපත ගගා ඉන්නා වගේ තනියම ප්‍රශ්නේ විසඳගෙන තනියම සැනසෙන්න දඟලන අසාර්ථක උත්සාහයක් දඟලන තියෙන අඳුරේ ඉන්න මිනිස්සු වගේ ඉන්න මිනිස්සු අපි. එතකොට එහෙම තත්ත්වයක් තියාගෙන අන්තිම මොහොත දක්වාම මේ තියෙන අදෘශ්‍යමාන බැඳීම් තියාගෙන හිඳීමේ කිසිම පළක් වෙන්නේ නැහැ. එහෙනම් ආදීනව හොඳින් දැනගන්න මේක අයින් කරගැනීමේ ආනිසංශ හොඳට මෙනෙහි කරන්න. දැනගත්ත දේ මෙනෙහි කරන්න. එතකොට ප්‍රහාණ සංඥාව ඇති කරගන්න ඇති ඇති වෙනවා එතකොට. ඊට පස්සේ අර එහෙම වුණාට පස්සේ අපි හොයනවා මේක කරන්න කොහොමද කියලා. ඒතර කොහොමද ගවේෂණය කරනකොට නාදිවාසීති පජහති ආදිවාසීන් තියෙන දේවල් තේරුම් ගන්න දැනගන්න පුළුවන්කම තියෙනවා. එහෙමයි සංඥාස. සදහවතුනේ ජීවිතයට නිවැරදිම වෙනස ළඟා කර දෙන ඔබේ වැඩසටහන ප්‍රතිවේක්ෂා වැඩසටහන තුලින් අද අපි කතා බහට ලක් කරන්නේ ප්‍රහාණ සංඥාව පිළිබඳව. ඉතින් අපේ 0.77යි 499 84යි 84 යන දුරකථන අංකයට කෙටි පණිවිඩ මාර්ගයෙන් ලැබුණු ප්‍රශ්නයක් ගැනයි අපි දැන් කතා කරන්නට යන ස්වාමින් වහන්සේ. ප්‍රතිවේක්ෂා වැඩසටහන නිබඳව ශ්‍රවණය කරන ශ්‍රදැහැති මහත්මයෙක් තමයි අපිට මේ ප්‍රශ්නය යොමු කර තිබෙන්නේ. ප්‍රහාණ සංඥාව ඇති කර ගැනීම භාවනාවක් ලෙස සිදු කළ යුත්තේ කෙසේද ස්වාමින් වහන්සේ? ඔව් බොහොම වටිනා ප්‍රශ්නයක්. මොකද භාවනාවක් ගැන අපි දැන් දැන් මම හිතන්නේ මේ වෙනකොට අපි 22 වෙනි සතිය නේද 22 වෙනි සතිය යන්නේ. එතකොට 22 වෙනි සතිය වෙනකොට අපිට මේ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ තමයි අපි යමක් කරන්න සූදානම් වෙනකොට මේ කල යුතුව තියෙන දේ දැනගත්තට පස්සේ මම විවෘතවම ස්වභාවයෙන්ම අහනවා ඔක්කොගෙම අහනවා කරන්න හිතාගත්ත හැමදේම කරාද යහපත් දේවල් ගොඩාක් යහපත් දේවල් අපි කරන්න හිතුවා කරන්න හිතුවා සමහර දවස්වල මම මෙහෙම අහන්නම් ඕක සමහර දවස් සමහර වෙලාවල් තියෙනවා අපේ ජීවිතේ ලෞකික පැත්ත කියලා හිතන්න ලෞකික පැත්තේ වුණත් මම මෙන්න මෙතෙන්ටපත් වෙනවා මෙන්න මෙතෙන්ටපත් වෙනවා මෙහෙම කියලා ඒ தত্ত্বය හිතේ තියාගෙන සතියක් විතර ජීවත් වෙච්ච අවස්ථා තියෙනවා. සතියක් විතර ජීවත් වෙච්ච අවස්ථා තියෙනවා මම මෙන්න මේ தত্ত্বයටපත් වෙනවා කියලා. ඊට පස්සේ ඒ හැඟීම ඒ අදහස අයින් වෙලා ගිහලා සමහරට ඉතා යහපත් දේවල්. එතකොට මේ ඇයි එහෙම කරන්න බැරි වෙන්නේ? අපේ හැම දෙයකම මූලික වෙන්නේ අපේ සිත, අපේ සිතේ ඇතුළත තියෙන හැඟීම. එතකොට අපිට යමක් කරන්න ඕන නම් ඒ කරන්න ඕන දේ ගැන පිළිබඳ තියෙන චේතනාව ඒ වැඩේ නැවැත්ෙන්නේ නැති විදිහට ප්‍රබල කරලා තියාගන්න ඕනේ. හොඳට තේරුම් ගන්න ඕනේ ඒක. අපි මොකක් හරි දෙයක් කරන්න යද්දී අපි මොකක් හරි කරන්න හදන කරන්න කරන්න අවශ්‍ය කරන චේතනාවක් තියෙනවා. දැන් ඇඳේ ඉඳන් නැගිටින්නත් අපිට චේතනාවක් ඕනේ. මේ චේතනාව නැගිට ඉඳගෙන ඉන්න තියෙන චේතනාවට වැඩිය නැගිටින්න ඕන චේතනාව ප්‍රබල වුණොත් තමයි නැගිට ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි කලින්ම දැනගන්න ඕන මට උවමනාව ඇති වෙච්ච වෙලාවේ. යමක් කරන්න උවමනාව ඇති වෙච්ච වෙලාවේ මම මොකද කරන්නේ? පසුව මේක යට වෙන්නේ නැති වෙන්නේ, ඒ හැඟීම යට වෙන්නේ නැති වෙන්නේ ඒක ප්‍රබල කරලා ප්‍රබල කරලා තියාගන්න ඕන. ඒක නැවත නැවත මෙනෙහි කරලා තියාගන්න ඕන. එතකොට එහෙම කරපුවාම මේ වැඩේ ඇත්තටම කරනවා නෙවෙයි කෙරෙනවා. ඒකද මම හැමදාම කියනවා සිල් රකින්න ඕනේ නැහැ, සිල් රැකෙන විදිහට හිත හදාගන්න. භාවනා කරන්න ඕනේ නැහැ, භාවනා කෙරෙන විදිහට හිත හදාගන්න. එතකොට අන්තිමට කෙරෙනවා. තර ලෞකික පැත්ත කියලා හිතන්න තමන්ට අපි තුමු අපේ දරුවන්ට අපි කියනවා ඔයා ගුරුවරයෙක් වෙන්න ඕනේ ඔයා දොස්තර මහත්තයෙක් වෙන්න ඕනේ දොස්තර මහත්තයෙක් බවට පත් වෙන විදිහට තමන්ගේ හිත හදන්න හිත හදවට පස්සේ ඒක වෙනවා ඒ වගේ මේ ප්‍රහාණ සංඥාව කියන එක පිළිබඳව අපිට හැඟීම ප්‍රබල කරගන්න ඕනේ මේ අවස්ථා පහේදී හැඟීම ප්‍රබල කරගන්න ඕනේ ඒ හැඟීම ප්‍රබල කරගන්න නම් ඇත්තටම කෙනෙක් ඕක විතරක් නෙවෙයි මොනවා හරි තමන්ගේ ලෞකික ජීවිත දෙයක් වුණත් අරගෙන නැවත නැවත නැවත නැවත මෙනෙහි කරනවා නම් එක තැනකට වෙලා ඒකට යා යුතු දේ යහපත් දේ පිළිබඳ එයාට ඒ පිළිබඳ තියෙන හැඟීම වැඩි වෙනවා මම මේකට හොඳ උදාහරණයක් කියන්නම් අපිම අපි දිහා බලලා තීරණ ගන්න කියලා මම හැමදාම කියන්නේ ඇයි පුංචියට පටන් ගන්න ආදරයක් කියලා කෙනෙක්ගේ ඇයි අන්තිමට තීරණය කරන්නේ අම්මා නැවත් කමන්නේ තාත්තා නැවත් කමන්නේ සහෝදර නැවත් කමන්නේ කවුරු නැවත් කමන්නේ මම මේක කරනවාමයි කියලා ඒ කෙරෙන මට්ටමට වැඩ කෙරෙන්නේ ඒ හැඟීම ප්‍රබල වෙලා හින්දා. නේද? එහෙනම් හැඟීමක් ප්‍රබල වුණොත් කෙරෙන මට්ටමට ඒ වැඩේ නවතින්නේ නැහැ. එහෙනම් අපි කලින්ම දැනගන්න ඕන දැන් අපේ සිත ගවේෂණය කරගෙන ඉදිරියට ජීවිතේ සාර්ථක කරගෙන යන්න ඉදිරියට මම මට එක වෙලාවක හිතුණා නම් භාවනා කරන්න ඕන කියලා. හරි? එතකොට භාවනා කරන්න ඕන කියලා හිතුණා නම් ඒ වෙලාවේ ඊටාම දැඩි අදහසකින් ඒ ඒ වෙලාවේ අදහස ප්‍රබල කරගන්න ඕනේ. හය අඩු වෙන්නේ නැති වෙනවා. ඒකින්ද ප්‍රධාන සංඥාවට අදාළ කාරණා ටික වේගෙන් වේගෙන් මෙනෙහි කරන්ඩ නැවත නැවත නැවත නැවත මෙනෙහි කිරීම භාවනාවක් විදිහට කිරීම ඉතාම වැදගත්. ඉතාම වැදගත්. ජාතියේ බොදු නාලිකාව බෞද්ධ රූප වාහිනියත් බෞද්ධ ගුවන් විදුලියත් ඔබ වෙනුවෙන් ගෙනෙන ප්‍රතිවේක්ෂා සජීවී ධර්ම සාකච්ඡාව මෙලෙසින් බ්‍රහස්පතින්දා දවසේ ඔබ බෞද්ධ ආරෝප වාහිනිය මගින් එවැගේම බෞද්ධ ගුවන් විදුලිය මගින් ශ්‍රවණය කරන්නේ. සදහතුනේ පූජනීය දරණාගම කුසල ධම්ම අපේ පින්වන්ත නායක හාමුදුරුවෝ ආරම්භ කරපු බෞද්ධ ආමාත්‍යාලය තුලින් ඔබේ ජීවිතය මොනතරම්නම් නිවැරදි මාර්ගයකට ගමන් කරගන්නට ඔබ මේ මාධ්‍ය ආයතනය උපයෝගී කරගත්තාද? සදහවතුනි සුවහසක් බුදුදනන් බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔවුන්ගේ සිත් උද වැඩෙන අයුරින් ඔවුන්ගේ ජීවිත නිවැරදි මාර්ගයේ ගමන් කරවන්නට ඔවුන්ට නිවැරදි වෙනසක් ළඟා කර දෙන්නට පූජනීය දරණාගම කුසල ධම්මහම්දුරෝ බෞද්ධහානාලිකාව ආරම්භ කරා. ඉතින් ඒ ආරම්භ කරපු නාලිකාව තුළින් අපේ පූජනීය උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින් වහන්සේ වගේම තවත් බොහොමයක් ස්වාමින් වහන්සේලා ඔබට ඔබේ ජීවිතය નિවැරදි කරගන්නට උතුම් ධර්ම දේශනාවන් ධර්ම සාකච්ඡාවන් ඔබ වෙනුවෙන් පවත්වන්නේ බෞද්ධ නාලිකාව තුළින්. ඉතින් අපි මේ මොහොතේ ප්‍රාර්ථනා කරමු අපේ පූජනීය දරණාගම කුසල ධම්මනායක ස්වාමීන් වහන්සේට උන්වහන්සේ ප්‍රාර්ථනා කළා වූ මතු ප්‍රාර්ථනීය ලෝතුරු බුදුබවම ලැබෙන්න ඕනේ මේ නාලිකාව තුළින් ඔබට ඔබේ ජීවිතේ නිවැරදි කරගන්න ලැබුණයි කියන. ශ්‍රදහතුනි අපි මීළඟ ප්‍රශ්නයට යොමු වෙන්නට කැමතියි ගෞරවනීය ස්වාමින් වහන්සේට. භාවනාවේදී ඇතිවන භවංග සිත පිළිබඳව කෙටි හැඳින්වීමක් සිදු කරන්න ස්වාමින් වහන්සේ මේ ප්‍රශ්නේ අපි විමසා තිබෙන්නේ මාතලේ ප්‍රදේශයේ අසන්නියක් අපි භවංග සිත පිළිබඳව කතා කළා පසුගිය දින කිහිපෙම භාවනාවේදී ඇතිවන භවංග සිත පිළිබඳව කෙටි හැඳින්වීමක් සිදු කරන්නට කියා මේ අසන්නේ අපෙන් විමසා තිබෙනවා. මේක අපි මෙහෙම කිව්වොත් පැහැදිලි දැන් අපි දන්නවා හොඳටම මූලිකව අපි ඇහැ කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් වලින් අරමුණු වෙනවා අපිට. දැන් භාවනාවට ඉඳගත් කෙනාට ඈස් දෙක පියාගෙන එනම් කන් දෙක ඇහෙනවා ටික ටික ටික ටික ටික ටික හිත එකඟ එකඟ කරගන්නවා. සිත එකඟ කරගන්න ටික ටික උත්සාහ කරනකොට එයාට ඇහැ කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් වලින් එන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් වල අරමුණු ගැනීම ටික ටික ටික ටික අඩු වෙනවා. ඒක මහා ලොකු දෙයක් නෙවෙයි. දැන් මම හැමදාම කියන්නේ අපි දැන් අපි දැන් මේ වෙලාවේ මෙහෙම ඉන්නකොට හුස්ම ගන්න දැනෙන්නේ නැහැ. දැන් නැති මේ ධර්ම දේශනාව පැත්තට අපේ අරමුණ තියෙන හින්දා. එතකොට ඒක ඇත්තටම හුස්ම ගන්න එක දැනීම ඇති වෙන්නෙම නැහැ. ඒ වගේ අපි එක ආරම්මණයකට ආපුවාම මේ කයේ දැනීම නැත්නම් ඉන්ද්‍රියන් වල දැනීම ටික ටික ටික ටික නැති වෙලා යනවා. ඉන්ද්‍රියන් වල දැනීම ටික ටික ටික ටික නැති වෙලා යනකොට දැන් අන්තිමට එහෙම උනොත් මම මේක ගැන විස්තර කරලා තියෙනවා. නමුත් කෙටියෙන් මතක් කරන්නේ. දැන් මේක දිගටම ඉන්ද්‍රියන් වල දැනීම අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා ගිහිල්ලා අන්තිමට ඉතුරු වෙන්න ඕනේ මනසින් ගන්න අරමුණ විතරයි. හරි අයි අපි ඒකාග්‍රතාවයක් හදනවා කියන්නේ ඒකනේ ඒතර ක්‍රමානුකූලව මේක වර්ධනය වෙලා වදෙනවා තමන්ගේ මනසින් ගන්න අරමුණ විතරක් ඉතුරු වෙනවා අන්නේ මනසින් ගන්න අරමුණ විතරක් ඉතුරු වුණාම සමහර විට ඉස්සෙල්ලාම වෙන දේ තමයි තීන මිද්දේට බර වෙලා අර අරමුණ ආපහු අයින් වෙලා නිින්ද යන පැත්තට හැරෙන එක. සමහර අයට මේ තමන්ගේ අදිෂ්ඨානය වැඩි හින්දා නිින්ද කඩාගෙන ඉදිරියට යන්න පුළුවන්. ඒ කියන්නේ නිින්ද තත්වයට යන්නේ නැතුව ඉස්සරහට යන්න පුළුවන්. දැන් බලන්න බාහිර අරමුණු වලින් හිත අයින් වෙලා නිින්දෙනුත් බේරිලා නීවරණ ධර්මයන් යට කරගෙන ඉස්සරහට යනකොට අදිෂ්ඨාන ශක්තිය මදි වුණොත් ඊටාම දුර්ලභ අවස්ථාවක් තියෙනවා මනෝ අරමුණක් නැති වෙන යාට. හරි? මනෝ අරමුණක් නැති වෙනවා කියලා කියන්නේ එතකොට දැන් එයාට ඉන්ද්‍රිය වලින් අරමුණු ගැනීමක් වෙන්නේ නැහැ. අපි අරමුණු ගන්න ඉන්ද්‍රියන් හයක් තියෙනවානේ ඇහැ කන නාසය දිව ශරීරය මනස. මේක භාවනා මනසිකාරය හොඳට වර්ධනය කරපු කෙනෙකුටයි වෙන්නේ. මොකද අනිත් ඉන්ද්‍රියන් සංසිඳවා ගන්න බැයි නම් මේ එතර එහාට යන්නේ නැහැ. වර්ධනය කරගෙන යන කෙනෙකුට ඇහැ කන නාසය දිව ශරීරයෙන් අරමුණු ගන්න ඒවා අයින් වෙලා අයින් වෙලා අයින් වෙලා අයින් වෙගෙන යනකොට තීන මිද්දේනුත් එයා කොහොම හරි බේරුණොත් අන්තිමට වෙන්නේ මොකද්ද? මේ මනෝ අරමුණේ විතරක් ඉඳ ඉන්න වෙලාවේ මනෝ අරමුණ කැඩෙනවා. මනෝ අරමුණ නැතුණොත් දැන් ඉන්ද්‍රියන් 6ම අරමුණු ගන්නෙ නැහැ. අන්න ඒ වෙලාවට හිතට මොකද වෙන්නේ? මේකට සමාන අවස්ථාවක් තියෙනවා. අපේ ජීවිතේ. ඒ තමයි අපි මව් ගර්භයේ පිරිසිඳ ගන්නවා. මව් ගර්භයේ පිරිසිඳ ගත්තාම එක ඉන්ද්‍රියක්වත් වැඩිලා නැහැ. එතකොට ඒ ඇති වෙන සිත ඒ සිතම ඊළඟටත් ඇති වෙනවා. ඒ සිතම ඊළඟටත් ඇති වෙනවා. එතකොට සිත් වේලියක හට ගැනීමක් වෙන එකම වගේ. ඒ සිත සමානයි මොකේද? චුති සිතට. චුතියේදී ඇතිවෙච්ච සිතට සමාන වෙනවා මේ ප්‍රතිසන්දි සිත් වේලිය. එතකොට අන්න ඒ සිත්පේලිය නැත්තම් අපේ මූලික හිතට කියනවා භවාංග හිත කියලා. දැන් ඒ භවාංග හිත වෙනස් වෙන්නේ අනිත් ඉන්ද්‍රියන් වලින් අරමුණු ගන්නකොට. දැන් ඉන්ද්‍රියන් පහළ වුණාට පස්සේ ඇඟ රිදෙන ඒවා, දැනෙන ඒවා, ඊළඟට ඉපදිච්ච ළමයාට පේන ඒවා, ඒවා ඔක්කොම හින්දා භවාංග චලනය කියලා කියන භවාංගය වෙනස් වෙනවා. භවාංගය වෙනස් වෙනවා. අපි හිතමු මේක එක හැඩයකට තියෙන මොකක් හරි මේ එකම හැඩයකට තියෙන මොකක් හරි වස්තුවක් කියලා. මේකට එහෙම මෙහෙම යන්නොත් මෙහෙම මෙහෙම ඇද වෙනවා කියලා හිතන්නකෝ. කවුරුත් ඇන්නේ නැත්නම් ත්‍රිභුජ දිශම තියෙනවා. ආයෙ මේක මෙහාට ඇදිලා කවුරුහරි ඇද්දොත් එහාට ඇදෙනවා. හරි රබර් බෝලයක් වගේ එකක් කියලා රබර් බෝල මෙහෙම තියෙනවා. එහෙට ඇද්දොත් ඒක හැඩෙත් එක්ක ඇදෙනවා. ඇදලා අතාරියොත් ආයෙ තිබ්බතන්ට එනවා. අන්න ඒ වගේ මේ තිබ්බතන වගේ තමයි මේ භවංග හිත කියලා කියන්නේ. එතකොට මේ භවංග චලනය කියන්නේ මේක එහාට මෙහාට වෙනස් වීමක්. අපි හරියට අර අර අර මේ මේ එකතන බටෙක් මෙහෙම මේ එහාට මෙහාට කරා කියන්නේ එතකොට එයා වැන්න වැන්න වැන්න තිබ්බතන්ට එනවනේ. ඒ වගේ වෙන කිසිම අරමුණක් නැත්තම් ආය අර තිබ්බතන්ටම එනවා. එතකොට ඒ වගේ භවාංග සිත උපන් දවසේ ඉඳන් නැවත නැවත තිබිලා ඒක තමයි ඔය ඇහැ කනාසය දිය ශරීරයෙන් අරමුණු ගන්නකොට වෙනස් වෙන්නේ. එහෙම වෙනස් වෙන එක දැන් ඇහැ කනාසය දිය ශරීරයෙන් අරමුණු ගන්නෙත් නැහැ. මනෝ අරමුණකුත් නැති වුණොත් හදිස්සියේ භාවනාවකදී මොකද වෙන්නේ? අතෙන්ටම වැටෙනවා අසක. එතකොට දැන් ඉන්නේ ආ භවංග සිත් වේලයක් හැදි හැදි හැදි හැදි. ඒකට තියෙන එක හොයාගන්න පුළුවන් ක්‍රමය තමයි භාවනා කරන කෙනාට භාවනා අරමුණ නැහැ. හැබැයි හොඳටම දන්නවා නිින්ද ගිහිලා නැහැ. නිින්ද ගිහිලා නැහැ කියලා හොඳටම දන්නවා. හැබැයි චිත්ත ඒකාග්‍රතාවයක් හොඳට වර්ධනය කරගත්ත වෙලාවක ඇති වෙන සැපය නැහැ. ප්‍රීතිය නැහැ. හැබැයි මෙයා හොඳටම දන්නවා මේ භාවනා කරන කෙනා මම නිදාගත්තේ නැහැ. වෙලාව ගියා. වෙලාව ගොඩක් ගිහිල්ලා කුසල සිතක් වර්ධනය වෙලා නැහැ. නිදාගෙන නැහැ. හරිද? හැබැයි මුකුත් දන්නේ නැහැ කාලය ගිහිල්ලා. හරි හැබැයි අර ප්‍රීතිය සුඛය නැහැ. ඉතින් ඔන්න ඔය ටික හිර වෙලා ඔය වගේ තියෙන වෙලාවක දැනගන්න ඕන එක භවාංග චිත්ත කියලා. මේක අයින් කරගන්න කරන්න ඕන දැඩි අදිෂ්ඨානයක් ගන්න ඕන. හොඳට දැනගන්න ඕන මම දැන් මෙතෙන්ට මනෝ අරමුණු ප්‍රබල කරගැනීමෙන් මේක අයින් කරගන්න පුළුවන්. එතකොට අහයි භවා ඇයි මේ නිින්ද නිින්ද ඔක තද නිින්දදී වෙන අවස්ථා තියෙනවා. උපන් දවසේ නම් ඉන්ද්‍රියන් පහළ වෙනකම් භවාංග සිතේ ඉන්නේ. අය සාමාන්‍ය ජීවිතයේ තද නිින්දදී මේක තියෙනවා. ඉතා තද නිින්දදී ගැඹුරු නිින්දදී ඊළඟට ඔය වගේ භාවනාවල ඇති වෙන ලාවක මේ භවාංගගත වීම සිද්ධ වෙන්න පුළුවන්. භවාංග සිත භවාංග සිතට දැනෙන්නේ නැහැ. ඇහැට ඇහැ පේන්නේ වගේ භවාංගසිත ඒක මම භවාංග වෙලා ඉන්නවා කියලා දැනෙන්නේ නැහැ. ඒක තමයි අඳුරු කාලයක් ගෙවනවා වගේ ඉහිලා තියෙන්නේ. එහෙමයි සරණ. සදහතුනේ හෙට දවස මාර්තු මාසේ පළමු වෙනදා. ඉතින් මාර්තු මාසේ පළමු වෙනදා කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකා කල්යාණ මිත්‍ර සංගමයේ ඒ වගේම බෞද්ධ ආනාලිකාවේ මාධ්‍ය අනුග්‍රහකත්වයෙන් යුතුව අපේ රටේ විසෙන ගෞරවනීය මහා සංඝරත්නය උදෙසා මහා සංඝ සම්මන්ත්‍රණයක් හෙට දවසේ ජාත්‍යන්තර බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන්නට සියලු කටයුතු සූදානම්. අපේ ස්වාමීන් වහන්සේ මේ පිළිබඳව මේ වෙනකොට කොහොමද මේ වැඩසටහන පිළිබඳව මේ වැඩසටහනේ ආරම්භ කරන්නේ කීයටද අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා බොහෝ දිනක් අපේ බෞද්ධ නාලිකාවට ඇමතුම් ලබා දී මේ පිළිබඳව විමසනවා. ඉතින් මේ පිළිබඳව ඔබ වහන්සේ අද දවසේ යම් කිසි සිහිපත් කිරීමක් සිදු කළොත් ඔව් මේ වැඩසටහන ආරම්භ වෙන්නේ ඇත්තටම උදෑසන 8ට ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ඒ මධ්‍යස්ථානයේ ඉඳලා පාගමනින් ස්වාමීන් වහන්සේලා වැඩම කරනවා මේ වෙනකොට 500කට අධික ස්වාමීන් වහන්සේලා පිරිසක් මේ සඳහා සම්බන්ධ වෙන්න නියමිතව තියෙනවා. මේකට සදාහන් කරලා දැනුම් දීලා තියෙනවා. එතකොට උන්වහන්සේලා පාගමනින් වැඩම කරනවා අපේ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවට. ඊට පස්සේ මේකෙදි ඇත්තටම විසුණු වහන්සේලාගේ සම්මන්ත්‍රණය මේකට කිසිම අඩුම ගානේ කැමරා කරණයකටවත් වැඩසටහන ආරම්භ වුණාට පස්සේ ගිහි තැනත් එක්ක සම්බන්ධ කරගන්නේ නැහැ. ඒ ශාලාව සම්පූර්ණයෙන්ම ආවරණය කරලා ස්වාමීන් වහන්සේලා විතරක් ඒ සාකච්ඡාවට සම්බන්ධ වෙන්නයි නායක හම්දුරුවෝ මට මතක් කරලා තියෙන්නේ. අපි ගෞරවනීය ත්‍රිගුණමලයේ ආනන්ද නායක හම්දුරුවෝ ඒ වගේම අක්මිමන ධම්මපාල ස්වාමීන් වහන්සේ අපේ මැදගම් පිටියේ මහාචාර්ය ස්වාමීන් වහන්සේ ඇතුළු සම්භාවනීය ස්වාමීන් වහන්සේලා පිරිසක් මේ සඳහා මේ සම්මන්ත්‍රණය සඳහා මූලිකත්වය අරගෙන තවත් බොහොම දැන් කාලය යන ඉඳ මතක් කරන්නේ ස්වාමීන් වහන්සේලා පිරිසක් සම්බන්ධ වෙනවා. මේ අරමුණ ඇත්තටම වර්තමාන ජාතික සහ ආගමික ගැටලුව හමුවේ වික්ෂුන් වහන්සේ ක්‍රියාකල යුත්තේ කොයි ආකාරයකද කියලා ඊටාම ස්වාධීන වික්ෂුන් වහන්සේලාගේ එකමුතුවක් සකස් කර ගැනීම සඳහා කරන සම්මන්ත්‍රණයක් එකමුතුවක් සකස් කර ගැනීම අරමුණු කරගෙන කරන සම්මන්ත්‍රණයක් ඉතින් මේකේ පසු වැඩපිළිවෙලක් විදිහට අපි මේ ප්‍රත්‍යක්ෂ වැඩසටහන් සම්බන්ධවම ප්‍රත්‍යවේක්ෂා මධ්‍යස්ථාන වශයෙන් අපි ඒක කලින් මතක් කරා මධ්‍යස්ථාන වශයෙන් විහාරස්ථාන තෝරා ගැනීමක් කරනවා. එතකොට ප්‍රත්‍යවේක්ෂා වැඩසටහනෙන් ප්‍රත්‍යවේක්ෂා මධ්‍යස්ථාන විදිහට ඉල්ලීමක් කරන ඒ විහාරස්ථාන වලට ඒ මධ්‍යස්ථානයේ ස්ථාවර කරගන්න දෙනමක් වහන්සේලා භාවනා පුහුණුවකට ගුරු පුහුණුවකට භාවනා ගුරු පුහුණුවකට සම්බන්ධ කළ යුතුව තියෙනවා. හේතුව ඒ හරහා අපි මේ මධ්‍යස්ථානය කල්‍යාණ මිත්‍ර සංගමයේ මධ්‍යස්ථානයක් බවට පත් කරගන්නවා. එතකොට බෞද්ධ මාධ්‍ය ජාලයත් ඒ වගේම ජාත්‍යන්තර ප්‍රශ්න භාවනා මධ්‍යස්ථානයත් කල්‍යාණ මිත්‍ර සංගමයත් ප්‍රත්‍යක්ෂ වැඩසටහනත් දියත් කරන මම හිතන්නේ වටිනම වැඩසටහන තමයි මේ වැඩසටහන කියලා. මේ විහාරස්ථානයේ වටා කල්‍යාණ මිත්‍ර සංගමයක් එකතු වෙනවා. එතකොට කවින් මහත්මයා ඉදිරියේදී අපේ විහාරස්ථානයක් ගත්තොත් දායක සභාවක් තියෙනවා. කුලගල සමිතියක් තියෙනවා. තරුණ සමිතියක් තියෙනවා කියන්නේ වටිනම දෙයක්ත් තියෙනවා. ඒ තමයි කල්යාණ මිත්‍ර සංගමයක් තියෙනවා. හැම පන්සලකම. ඒක හරහා තමයි ගමයි පන්සලයි ඒක රාශි වෙන්නේ. ගමයි පන්සලයි අනිවාර්යයෙන්ම පසුගිය කාලේනොත් දුරස් වුණා. ඒ දුරස් වීමේ ශාපය අපි විඳිනවා මේ වෙනකොට. ඒ වගේම තමයි අපි මේ භික්ෂුන් වහන්සේලා ඔක්කොම අපි බොහෝ හිතවත් ස්වාමීන් වහන්සේලා සම්බන්ධ වෙලා තියෙන මේ වෙනකොට ඔක්කොගේම අදහසක් තියෙනවා. අපි එකතු වෙලා ලාංකීය භික්ෂු පරපුර කියන එකට අනන්‍යතාවයක් ගොඩනගන්න ඕනේ කියලා. මේ වෙනකොට ලාංකීය භික්ෂු පරපුර තුළ තියෙන සාමූහිකත්වය තියෙන ගුණයන් ඉදිරි ලංකා එළිය ලෝකෙට ගිහිලා නැහැ. ලෝකෙට ගිහිලා තියෙන්නේ ම්ලේච්ඡ පිරිසක් වගේ කියන ස්වභාවයක් ලෝකයේ මිනිසුන් අතර තියෙනවා. ඒ හින්දා අන්න ඒ අනන්‍යතාවය අපිට තියෙන අනන්‍යතාවය, අතරම තියෙන අනන්‍යතාවය වර්ධනය කරන්න මේකේ අරමුණක් තියෙනවා. ඒ වගේම තමයි අරණ්‍ය භික්ෂුන් වහන්සේලා මේකට සම්බන්ධ වෙනවා. විහාරස්ථානවල සහ සායනිකායම් භික්ෂුන් වහන්සේලා සම්බන්ධ වෙනවා. ලොකු එකමුතුවක් එකතු වෙන්නයි සූදානම් වෙන්නේ. මම හිතන්නේ අපි මේක සාර්ථක කර ගැනීම හරිම වටින කාරණාවක් වේවි. කිසිම කෙනෙකුට නිග්‍රහ කිරීමක්, කිසිම කෙනෙකුට අවවාද නැගීමක් ඒ මොකක්වත් අපි මේක සිද්ධ කරන්න ඉඩ තියන්නෙත් නැහැ, කරන්නෙත් නැහැ. පක්ෂ පාට ભેද, පුද්ගල ભેද වලට මේවා අපි සම්බන්ධ කරන්නේ නැහැ කවමදාකවත්. ඒකින්ද අනාගතයේ ලංකාවේ අතීතයේදී හිටිය භික්ෂුන් වහන්සේලා සියලු දෙනාට උපදෙස් දෙමින් කටයුතු කරන ගෞරවනීය භික්ෂු පරපුරක් සකස් කරගන්න නායක හඳුරුවන්ට විශේෂයෙන් මේ මේ වෙලාවේදී වමනාව තියෙනවා. ඒකින්ද අපි දෙවනු දෙවන පියවරක් විදිහට ඒ ඒ නිකායන් වල මහානායක ස්වාමීන් වහන්සේලාව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි මේක සාර්ථකද කියලා බලා ගන්න තමයි මේ සම්මන්ත්‍රණය තියෙන්නේ. ඒකින්ද අපේ ගෞරවනීය මහා සංඝරත්නයට තවමත් අවස්ථාවක් තියෙනවා මේ සඳහා අවශ්‍ය නම් අද දවසේ හැන්දෑවේ 6ට ඉස්සෙල්ලා ඉල්ලීම් කරන්න තවත් මම හිතන්නේ අපි ඊයේ ඒ මධ්‍යස්ථානයත් එක්ක සම්බන්ධ සාකච්ඡා කරා මේ මම හිතන්නේ තව අපිට වැඩිපුර ආසන ටිකක් සපයන්න පුළුවන් මම හිතන්නේ අපේ විපස්සනා මධ්‍යස්ථාන සභාවතුමත් මෙතන ඇවිල්ලා ඉන්නවා මම හිතන්නේ එහෙම පුළුවන් කියලා තමයි මම දන්නේ හැටියට. ස්වාමීන් වහන්සේ එතකොට තවත් ස්වාමීන් වහන්සේලාට මේ සඳහා සම්බන්ධ වන්නට අද දවසේ ඉද අවස්ථාව තිබෙන බව ඔබ වහන්සේ පැවසුවා. ඒ සඳහා කොහොමද මේ ස්වාමීන් වහන්සේලා මේ වැඩසටහනට යොමු වන්නට දැන් අද දවසේ අද දවස් ඇතුළත කරනවා නම් අර අපේ කල්‍යාණ මිත්‍ර සංගමේ නම්බරේටම කතා කරලා ඒ නම්බරය අතන අද දවස පුරාවට තියෙන මගේ අතේ මේ වැඩසටහන පස්සේ මගේ අතේ තියෙන්නේ මාවම සම්බන්ධ කරගන්න ඕන වෙනත් ක්‍රමයකින් සම්බන්ධ වෙන්න පුළුවන් කමක් නැහැ යම් හේකින් අපිට ලබා දුන්න දුරකථන අංකයකට හරි අද දවසේ බැරි වෙලා තියෙනවා නම් ඉක්මනට කතා කරන්න 0.77 499යි 84යි 84 0.77 499යි 84 යන දුරකථන අංකයට අද දවසේදී ගෞරවනීය ස්වාමින් වහන්සේලාට හෙට දවසේ පැවැත්වෙන වැඩසටහනට සහභාගී වන්නට ඔබ වහන්සේලාගේ වැඩමවීම සිදුවන වාදකයා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට දැනුම් දෙන්නට පුළුවන්. අපි විශේෂයෙන්ම සිහිපත් කරනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේට පැවසුවා උන්වහන්සේ අධ්‍යය තමයි චංගම දුරකථනයක් දවසේ තියෙන්නේ කියලා. ඉතින් අපි විශේෂයෙන්ම අපේ සදැහැති හැංගිමින් ඉල්ලා සිටිනවා. ඔබ වෙනත් ප්‍රශ්න අද දවසේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට යොමු කරන්නට එපා. හෙට දවසේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වන්නේ ගෞරවනීය මහා සංඝරත්නය උදෙසා. ඒ නිසාවෙන් මහා සංඝරත්නයට මේ වැඩසටහනට සහභාගී වන්නට උන්වහන්සේලා වෙනුවෙන් සිදු කරන මේ රට වැටී තියෙන ආගාධයෙන් යලි පණදී ගොඩ ගන්නට ගෞරවනීය මහා සංඝරත්නය සිදු කරන මේ වෑයමට ඔබටත් දායක වෙන්න කියලා අපි සිහිපත් කරනවා. අපි නැවතත් ප්‍රතිවේක්ෂා වැඩසටහන සජීව ලෙසින් ඔබ වෙනුවෙන් ගෙනෙන මේ වැඩසටහනේ මීළඟ ගැටළු වෙත යොමු වනට සූදානම් ස්වාමින් වහන්සේ මෙම ප්‍රහණ සංඥාව ඇති කර ගැනීම ඉතා වටිනාකමක් ඇති බව හොඳින්ම වැටහුණද ඉතා සංකීර්ණ බවක් දැනේ. සරලව සිදු කළ හැකි යම් ක්‍රමයක් වේ නම් කරුණාවෙන් එය අපට පහදා දෙන්න ස්වාමින් වහන්සේ. එපාවල ප්‍රදේශයේ සදැහැතියෙක් තමයි මේ ප්‍රශ්නේ අපට යොමු කර තිබෙන්නේ ස්වාමින් වහන්සේ. හොඳයි. ඇත්තටම අර කාරණා පහ ගත්තාම නාදිවාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභවං ගමේති කියන කාරණා පහ හරි සරලයි ඇත්තට මේක. සරල වුණාට එකපාරටම බොහොම සංකීර්ණ තත්ත්වයක් තියෙන කියලා තේරෙන්න පුළුවන්. මේ වගේ වෙලාවක එකක් අරගෙන එකක් අරගෙන ඒක ප්‍රගුණ කරන්න. සංකීර්ණ විදිහට මේ පහ දැනෙනවා නම් එක්ක නාදිවාසේති කියන එක නාදිවාසීති කිව්වහම මම ඉන්ද්‍රියන් ඉවසන්නේ නැහැ. ඉන්ද්‍රියන් ඉවසන්නේ නැහැ කියන්නේ ඉන්ද්‍රියන් වලට ඔහේ ඉවසලා යන්න. ඒ කියන්නේ ආහාරයක් දැක්කහම ඒ ආහාරය දැකලා ආසාවක් ඇති වුනහම මම මගේ දිව කියන ඉන්ද්‍රියට ඉඩ දෙනවා. අපි සංස් කුංචි බාධා කිරීමක් කරනවා. දැන් ඔබ වහන්සේ ඔය පැවසූ කාරණා පහ වර්ධනය කළ යුත්තේ මුල සිට පිළිවෙලටද? ඒක තමයි. මුල සිට පිළිවෙලට වර්ධනය කිරීමක් කරන්න පුළුවන් නම් ඉතා හොඳයි. හැබැයි ගොඩක් හොඳයි ඒක දැන් මෙතෙන්ට මතක් කරපු එක ඔබතුමා ඒක මතක් කරපු එක ලොකු දෙයක්. එහෙම අවශ්‍ය නැහැ. හැබැයි අපි සාමාන්‍යයෙන් මුලින්නම් පටන් ගන්නවා මොකද මේකේ අර කෙලෙස් වල ආරම්භය තියෙන්නේ ඇත්තටම නිකන් හිතන්නකෝ අපි ඉපදෙනකොට මුකුත්ම අවශ්‍යතාවයක් අපිට නැහැනේ. අම්මවවත් අවශ්‍යතාවයක් නැහැනේ. නේද? එතකොට කිරි නැති වුණොත් අඬනවා. එච්චරයි. එතකොට හැබැයි ටික දවසක් ගියාම මේ ඉන්ද්‍රියන් වලින් ඉස්සෙල්ලාම අපිට ලොකුම සැපයන් ටික ලබා දෙන කෙනා කවුද? අම්මා. නේද? දිවටත් රසය ලබා දෙනවා, ශරීරයටත් පහස ලබා දෙනවා, ඊළඟට කනටත් මිහිරි ශබ්ද ලබා දෙනවා. ඉතින් ඉක්මනටම දරුවෙක් බැඳෙන්නේ කාටද? අම්මට. එහෙනම් මේ බැඳීම කියන එක ඇති උනේ ඔය ඉන්ද්‍රියන් වලින් සැප ලබා ගැනීම හේතුවෙන්. හරි? එතකොට ඒක පටන් ගත්ත ඉන්ද්‍රියන් වලින්. එහෙනම් දැන් නවත්තන්න ඕනේ ආපහු දැන් දැන් මොකක් හරි ජලාශයක් හිස් කරනවා කියලා හිතන්නකෝ. ජලාශයක් හිස් කරනවා නම් එනේව නවත්තන්න ඕන තියෙනේව අයින් කරන්න ඕන. ඒ වගේ එනේව නවත්ත ගන්න නම් ඉන්ද්‍රියන් වලින් පටන් ගන්න ඕනේ. නමුත් මේක මේ පහම ඕනේ. හැබැයි ඇහුවා වගේ පිළිවෙලක් පිළිවෙලක් කැඩුනා කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද අපි හිතමුකෝ අවසාන එක මගේ හිතේ තියෙන සියලු දේවල් ආය ඇති නොවන තත්ත්වෙටම අයින් කරගන්නවා කියලා දැඩි අදිස්ථානයක් දැඩි ප්‍රහාණ සංඥාවක් තියෙනවා කියලා. ඒතර මුල් ටික කොහොමද යට ඕන වෙනවා. හරි? එහෙනම් කොතනින් හරි මේක පටන් ගන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේකේ අනුපිළිවෙලක් තියෙනවා. තිබ්බට පටන්ගෙන කරගෙන යන්න පුළුවන් කොතනින් හරි. මොකද පටන් ගන්න තැනින් හැඟීම ප්‍රබල කරගත්තොත් පල්ලෙහාට ගොන වෙනවා. ඒක හරි. ඒක හින්දාම ওই සරල ක්‍රමය ගැන කතා කරද්දී අපිට පුළුවන් කියන්න Tamanට රුචිකත්වයක් තියෙන එකක් අරගෙන. අපි හිතමුකෝ අපි ওই ඉන්ද්‍රිය සංවරය නැත්තම් අපි විස්කම්මන ප්‍රහාණය කියන පජහති කියන එක ගත්ත කියලා. ඒ කියන්නේ එයාගේ හැම වෙලෙම තියෙන මොකක්ද අදහස? මම ධ්‍යාන මට්ටමකට ළඟා වෙනවා කියලා. ධ්‍යාන මට්ටමක් කියන එකක් නෙවෙයි අත්‍තරම තියෙන්නේ. මාත්‍රිය අකුසලයකට ඇවිල්ලා මේකේ පළපදියම් වෙන්න දෙන්නේ නැහැ. ඒක හරියට කොයි වගේ කරුද දන්නවද? නිදිගුම්බා ගාලක ඇවිදිනවා. එහෙම කෝවා කියන ලේසි ක්‍රමය ඒක තමයි. <laughs> පළවෙනියෙන් කෙනෙක් කකුලේ නිදිගුම්බා ඇනෙන්නේ නැති වෙන්න ඇනෙන යන්තම් ඇනුනොත් ගලවලා දානවා ගලවලා දානවා කියලා හිතාගෙන යනවා. හරිද? ඒ කියන්නේ ඇනෙන්නේ නැති වෙන්න යනවා කියන්නේ ඒකෙන් පරිස්සම් වෙලා යනවා. ඒ වගේ ඉන්ද්‍රියන් වලින් ඇතුළට එන්න දෙන්නේ නැතුව වාසය කරනවා කියන එක ඔය ආදිවාසීක කියන එකට සමානයි. එහෙමයි. මම අහනවා මෙහෙම. කට ඇනුන කියන්නේ කොහොමද මහත්තයා? ඇවුන වෙලාවේ ඉඳන් අපේ අදහස් මොකද්ද? කට අයින් කරන්න. ඇයි ඒ? රිදෙන හින්දා. හරිද? රිදෙන හින්දානේ. නැත්නම් අයින් කරන්නේ නැහැ. හොඳට මොනවා හරි ලෙඩක් හැදිලා කකුලක් ඉරවටිච්ච කෙනෙක් ඉන්නවා. එයාට ඔය කට ඇවුනා. ප්‍රශ්නයක් නැහැ. එහෙනම් අයින් කරන්න නම් රිදෙන්න ඕනේ. අයින් කරන්න නම් රිදෙන්න ඕන නේද? අන්න දෙවෙනි අවස්ථාව. අපි හොඳට මම අර කලින් කිව්වා වගේ ආදීනවය හොඳට මෙනෙහි කරගෙන තියෙනවා නම් මගේ ඇතුළට අකුසලයක් ආවොත් අපේ හුඟා කළට අකුසලයක් ආවොත් මම මෙහෙම කියන්නම්. ඒක බාර ගන්න එක නැති එහෙම කිව්වට. කාගෙන් හරි ආදරයක් ලැබුණොත් අප්පෝ මේක අයින් කරන්න ඕන අයින් කරන්න ඕන අයින් කරන්න ඕන කියලා අදහසක් එහෙම එනවද? මොකද කරන්නේ? වැළඳ ගන්නවා ඒක. නේද? අයින් වෙන්න ගියොත් මරා ගන්න යනවා. මේ සම්පූර්ණ අනිත් පැත්ත. ඒකයි කියන්නේ නික්කුජිතං වා උක්කුජ්ජය පටිච්චසමුප්පාද විවරය. මේක සම්පූර්ණ වැහිලා තිබිලා තියෙන්නේ. මේ රිදෙන දේ වැරඳ ගන්නවා අපි. හරිද? එතකොට අර හිරිවැටිච්ච කකුල වගේ. හිරිවැටිච්ච කකුලට තේරෙන්නේ නැහැ මේක රිදුනා කියලා. හැබැයි රිදෙනවා නම් ගලවනවා. ආදීනව හොඳට දන්න කෙනෙකුට ලෝකේ බැඳීම් වලට කැමති වෙන්නේ නැහැ. ආදීනව දන්න හිතට බැඳීම් ඇති වෙනකොට රිදෙනවා කියලා දන්නවා. තරහා ගියාම තරහා ගිහලා අපිට සංසිඳුණාට පස්සේ ඔහෙ නිකන් ඉන්නවා. ආදීනව දන්න හිතට තරහා ගියොත් ආයෙ කවදාකවත් තරහා එන්නේ නැති වෙන්න හදා ගන්න ඕනේ කියලා රිදීමක් තියෙනවා. අපි බැඳීම් ඇති වෙනකොට මේ මේවා බොහොම භයානක දේවල් කියලා රිදීමක් තියෙනවා. අර බෝධිසත්වයන් වහන්සේ එක් වෙලාවක තමන්ගේ සහෝදරයොත් එක්ක කලාවේ ගිහිල්ලා අපේ මහා බෝධිසත්වයන් වහන්සේ අර මම ඔක්කොම විස්තර කියන්න යන්නේ ආහාර ටික හංගපෙලා සක්‍රදේවෙන්ද ඇවිල්ලා අන්තිමට දැන් සාප කරගන්නවා කට්ටිය. පළවෙනි එක්කෙනා සාප කරනවා මේ ගත්ත කෙනාට මොකද්ද වෙන්න ඕනේ කියලා. පස්සේ විස්තර හොයාගන්න මේ මේකේ සාප කරන විදිහ. මේ ආහාර ටික කවුරු හරි අපි අපි 11 දෙනා අතරින් හොරගම් කරා නම් එයාට ඊළඟ භවයේ රජ සම්පත්තිය ලැබේවා. ස්ත්‍රී සම්පත්තිය ලැබේවා. කීකරු භාර්යාවන් දරුවන් ලැබේවා. ඒතර අනිත් කටේ කන් වහගෙන කියන අම්මෝ ඒවා හරිම දරුණු දරුණු දඬුවම් දරු. ඒ ආදීනව දන්න අය. ඉතින් ආදීනව දන්න අයට මේ කෙලෙස් වල ආදීනව දන්න අයට මේක දරවන්න හිතන එකින්ද එක තැනක ආදීනව හොඳට හොයාගෙන එතනින් කෙනෙකුට පටන් ගන්න පුළුවන්. ඒක තමයි මේක ඉතාම ප්‍රායෝගික සරලව කරන්න පුළුවන් දෙයක්. මේක ගැඹුරෙන් හිතන්න ඕන දෙයක්. නිකන් ඉන්න එපා. පටන් ගන්න පටන් ගත්තොත් වැඩේ කෙරෙන්න පටන් ගන්නවා. ආයෙ මම කියන්නේ හැම තැනම gedara හරි කමන්නේ බිත්ති ගානේ හරි කමන්නේ ලියලා තියාගන්න. සිල් රකින්න ඕනේ සිල් රැකෙන විදිහට සිත හදන්න ඕනේ. මොනවා හරි කටයුත්තක් කරන් කරනවා නෙවෙයි අපි හැම වෙලෙම හිතන්න කරනවා කියන අදිෂ්ඨානය නෙවෙයි කෙරෙන විදිහට හිත හදන්න ඕනේ. කෙරෙන විදිහට හිත හදන්න ඕනේ කියලා. අන්න එහෙම වුණොත් ලොකු වෙනසක් ජීවිතේ තියෙයි. අපි ඔබට සොයා දෙන්නට හදන්නේ ජීවිතයේ නිවැරදිම වෙනස. දැන් දැන් අපි ඔබේ ජීවිතයේ නිවැරදිම වෙනස ඔබට ළඟා කර දෙන්නට උත්සාහ ගන්නවා. අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබව නිවැරදි කරමින් මේ රට නිවැරදි කරමින් ඔබවත් රටත් දෙකම නිවැරදි කරලා මේ සමාජයට නිවැරදි දේ ලබා දෙන්නටයි නිරන්තරයෙන් උත්සාහ ගන්නෙ. ඉතින් මේ නිවැරදි කරන්නට රටත් ඔබත් નિවර්ති කරන්නට උත්සාහයක් ගන්න ගෞරවනීය ස්වාමීන් වහන්සේ රට පුරා ප්‍රතිවේක්ෂා වැඩසටහන් කිහිපයක් මේ වන විට පවත්වාගෙන යනවා. ඉතින් මේ සූදානම අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉදිරි සතිය තුළ ප්‍රතිවේක්ෂා වැඩසටහන සිදු කරන ප්‍රදේශයන් පිළිබඳව ඔබව දැනුවත් කරන්නට. අතරම ඉදිරි සතිය තුළ නම් එකම එක තැනක විතරයි අපි වැඩසටහනක් කරන්නේ මොකද වෙනත් කාරණාවක යෙදෙන්න තියෙන හින්දා ඉදිරි සතිය තුළ තියෙන්නේ මේ ලබන සතිය සෙනසුරාදා මේ සෙනසුරාදා හවස් යාමයේ කච්චිවත්ත ගාල්ල අපේ 30 වෙනිදා අදිස්ථාන පූජාව තියෙන විහාරස්ථානයේ හවස 6ට කච්චිවත්ත පුරාණ විහාරස්ථානයේ කෙරෙන සති සම්බොජ්ජංගය ගැන මාතර ගාල්ල ප්‍රදේශයේ ධර්ම දේශනා හතක් සිද්ධ කරනවා 30 වෙනිදා ඉස්සෙල්ලා බොජ්ජංග හත පිළිබඳවයි මේ ධර්ම දේශනා ටික පෙළ ගැහෙන්න අපි ඉදිරියේදී කියන්නම්. පළවෙනි ධර්ම දේශනාව සති සම්බොජ්ජංගය ගැන කරන ධර්ම දේශනාව තමයි සිද්ධ කරන්නේ මේ ප්‍රත්‍යක්ෂ වැඩසටහනේ කරන ධර්ම දේශනාවක් විදිහට කරන්නේ ඒක විතරයි. ඒ වගේම තමයි අපේ ස්වාමීන් වහන්සේ මාර්තු මාසයේ 3 වෙනිදා ද්‍රෝණයක් සර්වජ්‍ය ධාතුන් වහන්සේලා වැඩ හිඳින ස්වර්ණමාලී ශයරදුන් අභියශ පූජනීය දරණාගම කුසල ධම්මනායක ස්වාමින් වහන්සේ අපවත් වී වසරක් පිරිව නිමිත්තෙන් පැවැත්වෙන අසිරිමත් මහ බෝ මහාශය වන්දනා පින්කමේ අපේ පූජනීය උතුම්බර ශෝභිත ගෞරවනීය ස්වාමින් වහන්සේත් ඒ වගේම ඔබ වහන්සේගේ වැඩමවීමෙන් පැවැත්වෙනවා නිවන් මඟ ධර්ම සාකච්ඡාව. ඉතින් මේ පිළිබඳවත් ඔබ වහන්සේට මේ මොහොතේ සිහිපත් කරන්නට ආරාධනා කරමු. බොහොම වටිනා ධර්ම සාකච්ඡාවකට තමයි ඉද ප්‍රස්ථා සකස් කරලා දීලා තියෙන්නේ. එතනදී හරි පුදුම කාරණාවක් වුණා මේ සෝබිත ස්වාමීන් වහන්සේත් සමග කරන සාකච්ඡාවේදී අපේ මේ නිවේදක මහත්තුරු විශේෂයෙන් අපේ කල්යන්න නවගත්තේ මෙතුමා සහන් මෙතුමා ඇතුලේ අය මට යෝජනා කරනවා ඊයේ දවසේ ඔබ වහන්සේලාගේ සාකච්ඡාව මැදට අපි පැනලා නිකන් කරදර කරන්න ඕනේ නැහැ. හරි මට හිතෙනවා කොච්චර සද්භාවයෙන්ද මේ කාරණාව කියන්නේ කියලා. කරදර කරන්නේ නැහැ. පුළුවන්ද මේක ඔබ වහන්සේලාටම ගලාගෙන යන සාකච්ඡාවක් විදිහට කරගෙන යන්න කියලා. ඇත්තට ඒ වෙනකොට සෝබිත හඳුරුවත් මට එහෙම කියලා තිබ්බා අපි අපි දෙනම මේක සාකච්ඡාව ස්වාධීනව කරොත් අපිට මේක අපුරු මොකද තුන්වෙනියෙක්ගේ මැදිහත් වීමක් නැතුව හොඳයි කියලා. මට පුදුම හිතුණා අපි ඔක්කොටම එක දේ හිතිච්ච එක පිළිබඳව. ඒකින්ද මේ සාකච්ඡාව ආරියෂ්ඨාංග මාර්ගය ගැනයි, නිවන් මාර්ගය ගැනයි. ඒකින්ද ආරියෂ්ඨාංග මාර්ගය ප්‍රායෝගිකව කොහොමද වර්ධනය කරන්න කියන්නේ. හැම නිමේෂයකම ආරියෂ්ඨාංග මාර්ගය වර්ධනය වෙන විදිහට අපිට ජීවත් වෙන්න පුළුවන්. අපරාධය අපේ ජීවිතේ මේ ඒ කියන්නේ අරසයන් මාර්ගය වර්ධනය කරගන්න අවශ්‍ය කරන මූලික වර්ධනය වෙන විදිහට කද්දි බොද්දි නාද්දි අඳින්දි හැම දෙයක් කරද්දීම පුළුවන්. ඒතර අපරාධය අපේ ජීවිතේ අපි නිකන් අනිත් වැඩ කරන වෙලාවේ මේ එහෙම නැතුව කටයුතු කරන්නේ අපරාධය. අපේ චින්තනය පොඩ්ඩක් වෙනස් කරගත්ත ගමන් අපිට හොඳටම පුළුවන්කම තියෙනවා හැම නිමේෂයකම ආර්යශ්‍රැංග මාර්ගය තුලින් විසඳුම් අරගෙන කටයුතු කරන්නේ. ඉතින් ඒක අපි ප්‍රත්‍යක්ෂ වැඩසටහනේ දවසක කතා කරා. නමුත් මේක මේ වගේ තැනක කතා කරන්න ලැබෙන්නේ තාම භාග්‍යයක්. ඉතින් ඒ ඒ ඒ වැඩසටහන සහ සාකච්ඡාව අනිත් එක අපේ මම හිතන්නේ සම්බුද්ධ සංගරාවේ වැඩසටහන විස්තරේම තියෙන සිරුම් ස්වාමීන් වහන්සේලාගේ සාකච්ඡාවන් පිළිබඳව ඒක ක්‍රමානුකූලව සකස් කරලා තියෙනවා. ඉතින් බොහොම අපි පින් දෙනවා මේ වැඩසටහන සංවිධානය කරන මේ අපේ ගෞරවනීය බොරලන්දේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ කාර්ය මණ්ඩලයේ සාහල කැපකිරීමක් කරලා මේ පින්කම බොහොම අසිරිමත්ව සිද්ධ කරන්න සූදානම් කරලා තියෙන්නේ ඇත්තටම මම ඔයාලා බලව මම සාකච්ඡා කරා ධර්ණාගම නායක ස්වාමීන් වහන්සේ වඩාත්ම රුචිකත්වයක් තිබ්බ ආකාරයට මේක කරන්න ඕනේ කියන අදහසින් තමයි උන්වහන්සේලා මේ කටයුතු සම්පාදනය කරන්නේ. ඉතින් අපි බොහොම මේ පුණ්‍ය අනුමෝදනා කරනවා ඒ පිළිබඳව මෙවැනි අවස්ථාවක් සකස් කර දීම පිළිබඳව. සදහවතුනේ ප්‍රතිවේක්ෂා වැඩසටහන අද දවසේ අපි බ්‍රහස්පතින්දා දවසේ ඔබ වෙනුවෙන් සජීව ලෙසින් ගෙනෙනවා. ඉතින් මේ ගෙනෙන වැඩසටහන මේ ජීවිතය ඔබේ ජීවිතය નિවැරදි කරගන්නට ඔබට පැන නගින ගැටලු පිළිබඳවයි අපි නිරන්තරයෙන්ම මේ ප්‍රතිවේක්ෂා වැඩසටහනේ සජීව සාකච්ඡාව තුළින් කතා බහට ලක් කරන්නේ. ඉතින් ඊළඟ ප්‍රශ්නය විමසන්නට කැමති ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් මෙවැනි ඉතා වැදගත් ප්‍රායෝගික ධර්ම කරුණු දරුවන්ගේ අභිවෘද්ධිය සඳහා යොදා ගැනීම සරල උපක්‍රම භාවිතා කරන්නට හැකියාවක් තිබේද? ප්‍රතිවේක්ෂා වැඩසටහනට අනුකූලව ජීවිතයේ හැඩගස්වාගෙන තිබෙන දැයි දුවදරුවන්ගේ ආලෝක ජීවිතය ආලෝකමත් කරන ආදරණීය ගුරුතුමියක් තමයි අපිට මේ ප්‍රශ්නය විමසා තිබෙන්නේ. අතරම සතුටේ ස්වාමීන් වහන්සේ බොහෝ දෙනා දැන් අපේ වැඩසටහන ශ්‍රවණය කරනවා වෛද්‍යවරුන්, ඉංජිනේරවරුන්, ඒ වගේම බොහෝ දෙනා දැන් පුංචි දරුවගේ පවා අපි පසුගිය දින කතා කළා පුංචි දරුවෙක් පිළිබඳව. ඉතින් අපි ස්වාමීන් වහන්සේ මේ ආදරණීය ගුරුවරියක් තමයි අපෙන් මේ ප්‍රශ්නේ විමසා තිබෙන්නේ. අපි පිළිතුරක් ලබා දෙමු එතුමියට. ඔව් මම හිතන්නේ ඒක කියද්දි මටත් මතක් වුණේ ගුරුවරයන් ගුරුවරුන්ගේ තියෙන උනන්දුව මේ පිළිබඳව මාත් එක්ක බොහෝ වශයෙන් සාකච්ඡා සම්මන්ත්‍රණ කරනවා අවශ්‍යතාවය තියෙනවා මේ වෙනකොට අපි මම හිතන්නේ ඊයේ පෙරේදා දිනයක ගුරුවරුන් පුහුණු කරන අපේ සාරිපුත්‍ර විද්‍යාපීඨයට පවා මේ වැඩසටහන අරගෙන ගියා ඒ කොමසාරිස්තුමා ඇතුලේ පිරිස. ඉතින් වැඩි දෙනෙකුට යොමුනා තුන අනිත් එක ළමයින්ව සකස් කරගන්න ගුරුවරු තුල විශාල ඉතා විශාල උනන්දුවක් තියෙනවා. ඉතින් හොඳ පණිවිඩයක් තියෙනවා කියන්නේ මම සියලු ගුරුවරුන්ගෙන් ඉල්ලනවා අවාසනාවන්ත සිදුවීම් එක එක සිද්ධ කරනවා තමයි. ඒ සිද්ධ කරනකොට අපි අපිට හානි වෙන තීරණ ගන්න එපා. අපේ දුවදරුවන් සකස් කිරීම කියන එක හැමදාමත් අපි අම්මා තාත්තා ළඟට දෙවෙනි කොට සැලකුවේ ගුරුවරුන් ඒක හැමදාමත් ඒ ගෞරවය තිබුණා. ඒ කියන්නේ මේවැනි කාලවල වල හිත්‍රිදීම් වෙන්න පුළුවන්. ඒක හිත්‍රිදීම් ඇති කරන කූට උපක්‍රම නොයෙකුත් ආකාරයේ දේවල් තියෙනවා. අපි අපේ තීරණය ගත්තොත් අපි ළමයින්ගේ මම දැක්කා ගුරුවරු ප්‍රකාශ කරන අපි ළමයින්ගේ විනය දිහා බලන්නේ අය. හරිද? දැන් එතකොට වැරද්ද කරලා තියෙන්නේ කවුරක්වත්? දඩුවම් විඳින්නේ වෙන කවුරක්වත්. අපිට හුඟාක් වෙලාවට වෙන්නේ මෙහෙමයි. නේද? අර තරහා ගියාම මේ මේ නහය කපා ගන්නවා කියලා කියන්නේ නේද? මුණත් එක තරහා ගිහලා නහය කපා ගන්නවා වගේ. ඉතින් ගුරුවරුන්ට අපි ආදරය කරනවා ගුරුවරුන් රිදෙන්න ඇති, බොහෝ පීඩාවක් නැති වෙන්න ඇති. නමුත් අවදියෙන් ඉන්න මේ කාලේ තියෙන ව්‍යසනය තේරුම් ගන්නේ හැම අපේ අපි අපි අතර තියෙන හැම ක්‍රමවේදයක්ම අපේ සමාජය සකස් වෙන අතීතයේ ඉඳන් තිබ්බ හැම ක්‍රමවේදයක්ම තියුණු කපා හැරීමකට ලක් කරන කාලයක් මේක. ඒක සංවිධානාත්මකයි. ඒවා අපි හොඳට දන්නවා. ඒකයි අපි කියන්නේ ඒවට අහු වෙන්න එපා. එක්කෙනෙකුට අසාධාරණයක් වුණා කියලා අර ළමයින්ගේ පැත්තෙන් තීරණ ගන්න නැතුව වෙනත් ක්‍රමවේද පාවිච්චි කරන එක හොඳයි. ඒක අසාධාරණයක් බව අපි තාම තදින්ම පිළිගන්නවා අපි. මොකද මේ දඬුවම ලකුණු ගුරුවරිය අම්මා කෙනෙක් වැඩිහිටි අම්මා කෙනෙක්. ඉතින් ඒ ඒ එතුමියගෙන් එවැනි දෙයක් සිද්ධ වෙයි කියලා අපේ හිතන්න ඉඩකඩ තියෙන එක බොහොම අඩුයි. ඒ බවත් මතක් කරමින් මේ කාරණාවේදී ඇත්තටම අපි හිතමු ළමයෙක් ගැන ගත්තාම ළමයට ඕන වෙන්නේ අධ්‍යාපනය. මේ අධ්‍යාපනය කියන එකට බාධා වෙන ප්‍රහාණය කරගත යුතු දේවල් වගේක් තියෙනවා. එකක් කම්මැලිකම. අනිත් එක වෙනත් වෙනත් එක එක දේවල් වලට තියෙන කැමැත්ත. මෙතෙන්දී අපි මේ ළමයින්ගේ මානසිකත්වය පිළිබඳ දැඩිව බලන්න ඕන. අපි තරවටු කිරීම විතරක් නෙවෙයි. හරිද? ළමයාගේ සිතත් අධ්‍යාපනයට නැඹුරු කරවීමේදී බාධා වෙන කරුණු අයින් කරගන්න ළමයා තුලින්ම යමක් ඇති කරවන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල. දැන් අපේ මද්ද්‍රව්‍ය ප්‍රතිරෝධන වැඩපිළිවෙල කියන්නේ මද්ද්‍රව්‍ය වළක්වා ගැනීම වළක්වා ගැනීම සඳහා. නැතුව හැදිලා තියෙන අයට නැත්තම් ඒකටත් යම් කිසි වැඩපිළිවෙලක් තියෙනවා. ඒ කියන්නේ මේ දැනට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තියෙන අය එකෙන් මුදවා ගන්නවා වගේම ඇබ්බැහි වෙන්න ඉඩකඩ තියෙන අයගේ සිත්වල මත්ද්‍රව්‍ය කියන එක පිළිබඳව සිත ඉල්ලක්වත් ඇති වෙන්න තියෙන සකස් කරලා තියනවා. හරිද? අපි ඔක්කොම ලොකු දෙයක් මත්ද්‍රව්‍ය මේ එක එක ඒවා ප්‍රචාරය කරන අය ඒවා මේ බෙදා හරින්නම් ව්‍යාපාර විදිහට කරන අයව වළක්වන එක ලොකු දෙයක්. මම නිකන් කියනවා මිලදී ගන්නන්ගේ ප්‍රමාණය අඩු වුණොත් මොකද වෙන්නේ? නේද? අපේ දරුවෝ ටික ශක්තිමත් කරන්න ඕන. මොකද ಜಾතිවාදීව මේවා කරන පිරිස් ඉන්නවා. ಜಾතිවාදීව මද්ද්‍රව්‍ය ආදිය කරන අය ඉන්නවා. ඒක හින්දා ළමයි තුල ප්‍රහාණ සංඥාවක් ඇති කරවන්න පුළුවන්. ඒක මේ නිවන් දැකීම සඳහා තියෙන ප්‍රහාණ සංඥාව නෙවෙයි. මද්ද්‍රව්‍ය ප්‍රහාණ සංඥාවක් ඇති කරවන්න පුළුවන්. හරිද? ඒ වගේම කාමයේ වර්ධව හැසිරීම පිළිබඳ ප්‍රහාණ සංඥාවක් ඇති කරන්න පුළුවන්. ළමයින්ට මේක අපිට කියලා දෙන්න පුළුවන්. ළමයි මේවා කියලා දෙන ඒවා හොඳට තේරුම් ගන්න ස්වභාවය තියෙනවා. ගැඹුරු දෙයක් ළමයින්ට තේරුම් ගන්න පුළුවන්. මම ඒක අත්දැකීමෙන් දන්නවා මේ වෙනකොට අපි දරුවොත් එක්ක කටයුතු කරනකොට කියන දේ විද්‍යාත්මකව තේරුම් ගන්න ලොකු උවමනාවක් තියෙනවා ළමයින්ට. ඒකින්ද හිතේ තියෙන මේ විද්‍යාව පිළිබඳව තේරුම් අරගෙන ගුරුවරු අපිත් එක්ක සාකච්ඡා කරගන්න පුළුවන්. අරගෙන මේක සම්පූර්ණයෙන්ම නිවන කියන එක නිවන කියන එකට යන ප්‍රහාණ සංඥා මේ පැත්තෙන් අපි වර්ධනය කරනවා වගේ මේ පුංචි තැනකට මේක යොදවන්න කියලා මම හැමදාම කියන්නේ. නිවන කියන එකට අධ්‍යාපනය කියන්න බෑ. නමුත් අරමුණක් ඒක. මේකත් අරමුණක් අරගත් අරමුණක්. ඒ අරමුණට යන්න අධ්‍යාපනයට බාධා වෙන සිතුවිලි ප්‍රහාණය කිරීම සඳහා ළමයා තුළින්ම සංඥා උපද්දවන්න ප්‍රබල සංඥා උපද්දවන්න පුළුවන්කම තියෙනවා. මේක දෙමව්පියන්ටත් කරන්න පුළුවන්. අඩුම ගානේ අපේ දෙමව්පියෝ අරමුණුගත කරන්නවක්වත් කටයුතු කරන්නේ නැහැ වෙලාවකට. තරවටු කරවල තර කරවටු කර උගන්වනවා විතරයි. කය මේසෙ උඩ තියලා පොත් ටික මේසෙ උඩ තියලා දන්නවනේ. මම කියන්නේ නේද? එහෙමයි නේද? යටිගිරියෙන් කෑ ගහ ඒ ඒ තියෙන වැඩි ආදරේ හින්දා නමුත් ඒකෙන් වෙන්නේ ළමයට හානියක්. ළමයාගේ ඇතුලෙන් කැමැත්ත උපදවන්නේ පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙනම් හරිම වටිනවා. ඔක කරන්න පුළුවන් දෙයක්. 22 සතියේ ප්‍රතිවේක්ෂා වැඩසටහනේ අපට ලැබී ඇති කාල වේලාවත් දැන් අවසන් වෙලා තිබෙන්නේ. ඉතින් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට ආරාධනා කරනවා අද දවසේ දායකත්වයෙන් කටයුතු කරන